නම් අද මේකට ආයතනයේ අරගෙන භාවනා කරන ආකාරය පිළිබඳව කරුණු කීපයක් කියන්නට අදහස් කරන්නේ. මේ ආයතන ගැන පැහැදිලි අවබෝධයක් සෑම කෙනෙක්ම ඇති කර ගන්නට ඕනේ. ඒ අවබෝධයක් ඇති නොකරගෙන මේ ආයතන කෙරෙහි යදී බැඳී කටයුතු කිරීම නිසා තමයි සංසාර ගමන දෙග්ගැස දෙග්ගැස යන්නේ. මිනිසා සංසාරයේ කොට කර ගැනීමට බලාපොරොත්තු වන විශේෂයෙන් විශේෂයෙන් ආර්ථික අධිකායතන ආයතන බාහිර ආයතන 6 පිළිබඳ පැහැදිලි අවබෝධයක්. ඒවා ක්‍රියාත්මක වන්නේ කොහොමද කියන කරුණ ගැන පැහැදිලි අවබෝධයක් ඇති කරගෙන ඒවා පිළිබඳ තියෙන සංදරාගය අයින් කර ගැනීමට උත්සුකව කටයුතු කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේ විසින් ඔය සතර සතිපට්ඨාන සූත්‍රයේ දක්වනවා පුනිසකරණ වික්‍රේ වික්‍රෝ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සසෝ අජ්ජත්තික බාහ්‍යේසු ආයතනේසු කියලා. මේ ධම්මානුපස්සනා භාවනා වඩන ආධ්‍යාත්මික ආයතන 6 සහ අධ්‍යාත්මික ආයතන 6 හා බාහිර ආධ්‍යාත්මික ආයතන 6 අරමුණු කරමින් කියන එකයි ඒ සරල අදහස. බොහෝ අවස්ථාවලදී මේ බුදුරජාණන් වහන්සේ විසින් මේ ආයතන අරගෙන කරන ලබන භාවනාව ගැන විස්තර වශයෙන් කන් දක්වා තිබෙනවා. ඔය ගේමානන්ද සූත්‍රයේ දක්වන තියෙනවා අයං උචිතානන්ද අනත්ත සංඥා චසු අධ්‍යාත්මික බාහිරේශ වාචනේසු කියලා. මේ අනාත්ම සංඥාව පවා ආධ්‍යාත්මික සමාන තුළ පවත්නා වූ ආයතන සහ බාහිර ආයතන පිළිබඳව ඇති කර ගත යුතුයි කියන එකයි ඒ අදහස. ඉතින් බොහෝ අවස්ථාවලදී ඒ ආකාරයෙන් විවිධ තැන්වල ආයතන ගැන කතා කරලා තිබෙනවා. ඒ අන්තිකාණ්‍ය ආයතනානි වේදිතබ්බානි ඉත බාහිරාණ්‍ය ආයතනානි වේදිතබ්බානි කියලා දක්වලා තියෙන එක තැනකදී ඔය සමායතන විභංග වෙන සූත්‍රවල සූත්‍රයකින් කීපයකින් තිබෙනවා. එතකොට ආධ්‍යාත්මික ආයතන 6 දැනගන්නට ඒ බාහිර ආයතන 6 දැනගන්නට කියන එකයි ඒ අදහස. ඒ අට්ඨිකාණ්‍ය ආයතන වේස්සබ්බාණේ ඉතිකෝපණේ සංවත්තං කිංචේ සම්පටිච්ඡෝත්ථං. මේ ආධ්‍යාත්මික ආයතන 6 දතේතේ කියලා මා ප්‍රකාශ කළේ කුමක් සඳහාද? එතකොට කියන්නේ ඒකට පිළිතුරු වශයෙන් දක්ඛායතන, සෝතායතන, ගානායතන, ජීවායතන, කායයතන, මනායතන ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන මින්දිය හයට ආයතන කියන වචන හය එකතු කරලා දක්ඛායතන ආදී වශයෙන් මේ කරුණු හය දක්වන්නේ. එතකොට බාහිර ආයතන වශයෙන් දක්වන්නේ රූප ආයතන, ශබ්ද ආයතන, ගන්ධ ආයතන, රස ආයතන, පොට්ටම්බ ආයතන, ධම්ම ආයතන. ඇහැට පෙනෙන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස කායට ස්පර්ශ හමුවන ස්පර්ශය වගේම මනසින් අරමුණු කරන විවිධ අරමුණු ධර්ම ආරම්මන මේවා බාහිර ආයතන වශයෙන් දක්වා තිබෙනවා. එතන මේ ආයතන කියන වචනේ අදහස සංසාරයේ දික්කැසීමට හේතු වෙන යම්තා සංස්කාර ධර්ම ජනිත වන ස්ථානය කියන අර්ථය. කියන්නේ සංස්කාර සංසාර ගමන දික්කැසීමට හේතු වන්නේ අවිද්‍යාව නිසා සංස්කාර ගැලීමයි අවිද්‍යාව පත්‍ය සංස්කාර කියන කතාව යෙදුනා ප්‍රකාශ කරේ. එසේ ඒ සංස්කාර ගැලීමට හේතු වන ස්ථානයේ තියෙන අර්ථය නුයි අර්මේ ආයතන කියන එක ප්‍රකාශ කරන්නේ. ඒ එක පැත්තක් අනිත් පැත්තෙන් කතා කරන්නට පුළුවන් මේ සංසාර ගමන නතර කිරීමට අවශ්‍ය වන ආකාරයේ සිටිවිලි සමුදායන් ගන්න ස්ථානය කියලා අපිට ඒක ඒ පැත්තටත් කතා කරන්නට පුළුවන්. එතකොට සංසාර ගමන දික්කැසීමට හෝ නැත්නම් මේ සසර ගමන නිම කරලා සසර දුකින් මිදීමට අවශ්‍ය වන ආකාරයේ ඒ සංස්කාර ධර්ම ගලා යන ස්ථාන කියන අර්ථයෙන් අපි මේ ඉන්ද්‍රිය හයට ආයතනය කියලා ප්‍රකාශ කරනවා. එතකොට ඇහැ කියන එක ඉන්ද්‍රිය ධර්මයක්. කන කියන එක ඉන්ද්‍රිය ධර්මයක්. නාසය, දිව, ශරීරය, මනස කියන ඒවා මේවා ඉන්ද්‍රිය ධර්ම. ඉන්ද්‍රිය ධර්ම කියන එක මේ ආයත තේරෙනවා මුලින් විස්තර කරන්න අවශ්‍ය නැහැ. මේ ඉන්ද්‍රිය ධර්ම තිබෝ පමණින්ම මේ ඉන්ද්‍රිය ධර්ම ආයතන බවට පත්වන්නේ නැහැ. ඇහැ තිබෝ පමණින් ඇහැ චක්කායතනයක් බවට පත්වන්නේ නැහැ. ඇහැ කියන්නේ චක්කු කියලා. ආයතන කියන වචනත් එක්ක එකතු වුණාම චක්කු ආයතන චක්කායතන වෙන්නේ. එතකොට ඇහැ කියන එක ආයතනයක් බවට පත්වන්නට නම් ඇහැට රූපයක් හමු වුණාට පසුව ඒ පිළිබඳ සිතේ ගැනීමක් සිදුවන්නට ඕනේ. ඇහැට රූපය හැමුණාට පස්සේ චක්කු විඥානයේ සිට ඇති වෙනවා චක්කු විඥාන සිට ඇති වූ පමණින් ඇහැ චක්කායතනයක් වාටපත් ගන්නවා ඒකට චක්කු විඥාන සිට පහළ වුණාට පස්සේ චක්කු සංපස්සේ ජනිත වෙනවා චක්කු සංපස්සේ ඇති වූ පමණිනුත් ඇහැ කියන ඒ කියන්නේ චක්කුන්ද්‍රිය ඇහැ කියන ඉන්ද්‍රිය ධර්මය චක්ක ආයතනයක් ආයතනයක් බවට පත්වන්නේ නැහැ ඒ දකින්නද රූපය ඇහැට පෙනෙනද රූපය අරමුණු කරගෙන අවරාකාරයෙන් හෝ සිතේවි ගැනීමක් සිදුතුලින් ඇතිවනවා නම් අන්න එවිටයි ඇහැ ආයතන බවට පත්වන්නේ. දකින්නද රූපය හොඳයි කියලා හිතන්නත් පුළුවන්, මීරි ලස්සනයි කියලා ඒ හොඳ පැත්තෙන් බලන්නත් පුළුවන්. නැත්නම් නරක පැත්තෙන් මේවා හොඳ නෑ නරකයි ඒ වගේම පිළිකුල් ආදී විවිධ ආකාරයෙන් හිතන්නත් පුළුවන් දුෂ්ටයි හතුරයි ආදී වශයෙන්. එහෙම නැත්නම් ඒ පිළිබඳව මේවා අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි මේවා මේ පටවියා පොතේ ජෝ ආයවා විධාතු මේ ආකාරයෙන් මානසිකාර පවස්සන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ ඇහැට දකින රූපය අරමුණු කරගෙන කරුණාව ඇති කරන්න පුළුවන්, මෛත්‍රිය ඇති කරගන්න පුළුවන්, මුදිතාව, උපේක්ෂාවෙන් ධර්මතාව ඇති කරගන්නට පුළුවන්. මේ විදිහට කුසල පාක්ෂික වේවා, අකුසල පාක්ෂික වේවා, සවර සිටින ධම්ම පරම්පරාවක් හරියි. ඒ දකින්නද රූපේ අරමුණු කරගෙන සිත තුළින් ගලා යන අවස්ථාවක් උද්ගත වුවොත් අන්න එම අවස්ථාවේදී තමයි ඇහැ සංකායතන බවට පත්වන්නේ. මේ කියන කතාව හොඳට තේරුම් ගත යුතු කාරණාවක්. එතකොට කන කියන එකත් නිකම්ම ආයතනයක් වන්නේ ඒක සෝත ඉන්ද්‍රිය පමණයි ඉන්ද්‍රිය ධර්මයක්. කන තිබූ පමණින්ම ඒක ඉන්ද්‍රිය ධර්මයක් නිසා ආයතනයක් බවට පත්වන්න පත්වන්නේ නැහැ ආයතනයක් බවට පත්වන්නට අවශ්‍ය නම් කනට ශබ්දේ වදින්නට ඕන. ශබ්දේ වැදිලා සෝත විඥානයේ හැදූ පමණින්ම ඒක සෝත ආයතන බවට පත්වන්නේ. සෝත විඥානයේ තියෙන සෝත සම්පස්සේ හැදූ පමණින්ම එතනත් සෝත ආයතන බවට ඒක පරිවර්තනය වන්නේ. ඒ අසනබද ධර්මයේ අසනබද කරුණේ ශබ්දයේ පිළිබඳව විවිධාකාර සිතවිලි තමාගේ සිත තුළින් ගලනවා නම් අර කලින් කියපු විදිහට ලෝභ දෝෂ මෝහෝ කුසල පාසික දේවල් හරි අනිත්‍ය දුක්ඛ නාම ආදී වශයෙන් හරි කවර ආකාරයකින් හරි අපගේ සිත තුළ සිතවිලි ධර්ම ගලනවා නම් ඒ සිතවිලි ධර්ම ගලන අවස්ථාවේදී මේ කන කියන එක සෝත ආයතන බවට පත් වෙනවා. ඒතකොට දැන් මේ අවස්ථාවේදී මේ අයගේ කන සෝත ආයතනයක් බවට පත් වෙලා තියෙනවා. නමුත් නාසය සෝත ගාන ආයතනයක් බවට පත් වෙලා නැහැ. ගාන නාසය තියෙනවා. ගඳ සුවඳක් ඇවිල්ලා වදින්න ඕන ඒ පිළිබඳ සිතේ පහළ වෙන්න ඕන. ගාන ඉන්ද්‍රිය තියෙනවා. නමුත් ගාන ආයතනය මෙතන පහළවන්නේ නැහැ. මේ මේ අවස්ථාවේදී මම හිතන්නේ. ඒතකොට දිව තියෙනවා. දිව තිබුණාට ජීවා ඉන්ද්‍රිය තියෙනවා. නමුත් ඒක කිසිම රසක් ගෑවිලා ඒ පිළිබඳ කිසිම සිතවිල්ලක් දැන් ඇතිවන්නේ නැති නිසා ඒක ජීවා ආයතනයක් බවට පත් වන්නේ නැහැ. සමහර විට කයට ස්පර්ශ ගෑවිලා කය වාඩි වෙලා තියෙන තැන් වලට රත් වීම ආදී දැනিলা ඒ පිටිපද සිතිවිලි ඇති වුණොත් කාය ආයතනෙ පහළවන්නත් පුළුවන් නැත්නම් කායතනෙ පහළ නොවී තිබෙන්නත් පුළුවන් මන ආයතනය ඒ මනසේ සිතිවිලි දැන් ඉද්ගත වෙනවා නියත වශයෙන්ම පහළ වෙනවා එතකොට මේ ආයතනය කියන එක ගැන අර්ථ නිරූපණයක් අපි දැක්වේ ආයතන බවට මේ ඉන්ද්‍රිය ධර්මයන් පස්සන්නේ කොහොමද කියන කරුණ ගැන මේ ඇයි දැන් පැහැදිලි අවබෝධයක් තිබෙන්නට ඒ බාහිර ආයතන අපි එතකොට අභ්‍යන්තර ආයතන. බාහිර ආයතන කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන කරුණු හයට. ඇහැට රූප, කන, ශබ්ද ආදී වශයෙන්. එතකොට මේ බාහිර ආයතන හය දැක යුතුයි කියලා බුදුහාමුදුර ප්‍රකාශ කරන්නේ මේ මතු පිටින් දැක්කන අර්ථය දැකීම සඳහා. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම වල තියෙන මතු පිට අර්ථයේ එල්බගෙන කටයුතු කළොත් එහෙම අපිට නියම ධර්මයේ මතු කරගන්නට හැකිවන්නේ නැහැ. ඒ නිසා ඒකෙන් නිවිවිත දකින්නට පුළුවන් ශක්තියක් අපගේ සිතට තියෙන්නට ඕන. ච බාහිර ආයතනානි වේදිතබ්බානි කියලා බුදුහාඳුර ප්‍රකාශ කරන බාහිර ආයතන 6 උඹලා දත යුතුයි කියන එකයි අදහස. නමුත් මේ බාහිර ආයතන කියන්නේ අපි උදාහරණයකට ගමු ඇහැට රූපයක් දැක්කහම රූපායතනෙ වෙනවා. මේ ලෝකේ තියෙන රූප ඇහැට පෙනෙන රූප කිසිවක් රූප ආයතන බවට පත්වන්නේ යම් කිසි පුද්ගලයෙකුගේ සිත තුළ ඒ රූපයේ පිළිබඳ සිතිවිලි සම්දායක් ජනිත වුණේ නැත්නම් ඒ ඒ පුද්ගලයාගේ සිත තුළ ඒ දකින දකින ලද රූප පිළිබඳ සිතිවිලි පහළ වුණොත් පමණයි ඒ දකින ලද රූපයේ රූප ආයතනයක් බවට පත්වන්නේ. එහෙම නැත්නම් ඒ රූප ආයතන නෙවෙයි මේක හොඳට පැහැදිලිව තේරුම් ගන්නට ඕන මෙතනින් ගැඹුරු අවබෝධයක් පස්සේ ඇති වෙනවා ඒක නිසා. කන තිබුණු කනට ශබ්දය ඇවිල්ලා වදිනවා අපිට ඒකට ඒක පිළිබඳ සිතිවිලිසම සෝතායතනෙ වෙනවා. නමුත් මේ ශබ්දය ශබ්ද ආයතනයක් බවට පත්වන්නේ නිකම්ම ශබ්දයේ තිබුව පමණයි. දැන් අපි මේ ධර්මයේ ශ්‍රවණය කරගෙන යනවා. ඒතකොට මේ ධර්මයේ අහනකොට මේ ධර්ම ශබ්දය මේ ඇයට ශබ්ද ආයතනයක් බවට පත් වෙනවා. මේ අවස්ථාවේදී අපි දුම පොරොල්ලේ කැඳුවා නැත්නම් වාහනයක් යන ශබ්දයක් එනවා. අපි ඔකට කිසිම මානසිකාරයක් පවත්න්නේ. මේ ශබ්දයේ කණේවි වැදුණු පමණින් මේ ශබ්දයේ ශබ්දායතනයක් බවට පත්වන්නේ. මේ ඒක නිසා මේකෙන් තේරුම් ගන්න මේ බාහිර ආයතන කියන ඒවා ආයතන බවට පත්වන්නට නම් අපගේ සිත තුළ ඒ අරමුණු පිළිබඳව සිටිවිලි සමුදායක් දලා යන්නට අවශ්‍යයි එසේ ගලා යන්නේ නැත්නම් ඒ එකම අරමුණක්වත් ආයතන බවට පත්වන්නේ නැහැ මේ කතාවෙන් උද්ගත වෙන ගැඹුරු අවබෝධය මොකද්ද මේ බාහිර ආයතන වල කිසිම වැදගත් භාවයක් නැහැ කියන ඒක පෙන්눔 කිරීමට අපි මේ කරුණක් එක කරුණක් අරගෙන මේ හැට කරුණු පැහැදිලි කරන්න අපි උදාහරණයක් ගමු ඇහැට රූපයක් පෙන්වනවා මේ රූපේ පෙන්නට පස්සේ භාවනාවේ ඉතා උසස් අත්දැකීමක් නොලබපු සෑම කෙනෙක්ම වාගේ මම රූප බලනවා කියලා හිතනවා මේ රූපයට ඇලෙනවා නැත්නම් රූපයට ගැටෙනවා මේක හොඳයි නරකයි ආදී වශයෙන් තීරණ වලට බහිනවා ඒවා එක්ක උපාදාන කරනවා විවිධාකාරයෙන් දේවල් සිදු වෙනවා සමාගයේ සිත තුළ. ඉතින් බොහෝ දෙනෙක් ලෝකයේ හැම සත්‍යයක්ම වාගේ සිතන්නේ ඇහැට රූපයක් දැක්කම මේ රූපයට තමයි අපි ඇලුම් කරන්නේ කියලා. මේ දැහැට පෙනෙන රූපය කෙරෙහි තමයි අපි ගැටෙන්නේ කියලා. මේ රූපය කෙරෙහි තමයි අපි මෛත්‍රී පදරවන්නේ, කරුණාව පදරවන්නේ නැත්නම් මේ අනිත්‍ය ආදී වශයෙන් බලන්නේ කියලා මෙහෙම වැරදි අවිද්‍යාවක්. වැරදි දර්ශනයක් සමාජයේ සිද්ධ වෙන නොදක්කම. මෙන්න මේ නොදක්කමට අපි අවිද්‍යාවය කියලා ප්‍රකාශ කරනවා. ඇහැට පෙනෙන රූපයක් දැක්කාම සිදුවන ක්‍රියාදාමය මොකක්ද කියලා දැන් මම කියන්නම්. ඒක පැහැදිලිව කල්පනා කරලා බලන්න. ඇහැට දැන් රූපයක් පෙන්වනවා දැන් රූප ආයතනයක් බවට පත් වෙනවා මේ රූපේ දකින්න රූපේ කොහොමද ඇහැට ඉස්සෙල්ලම රූපේ දැක්කාම චක්කු විඥාන සිතක් පහළ වුණා මේ චක්කු විඥාන සිත තියෙන්නේ ඇහැට පෙනෙන රූපය තුල නෙවෙයි තමාගේ සිත තුලයි ඒක හොඳට තේරුම් ගන්න එතකොට ඇහැට රූපය දැක්කම පහළ වෙන චක්කු විඥානසිත තියෙන්නේ රූපේ නෙවෙයි තමාගේ සිත තුළයි. දැන් ඇහැට රූපේ දැක්කාට පස්සේ චක්කු විඥාන සිත ඇතුණාට පස්සේ චක්කු සංපස්සේ ඇති වෙනවා. මේ චක්කු සංපස්සේ කියන එක තියෙන්නේ ඇහැට පෙනෙන රූපේ තුල නෙවෙයි තමාගේ సంతාණය තුල. ඒ රූපේ දැකපු කුණකලයාගේ సంతාණය තුල. ඒක තේරුම් ගන්න. දැන් මේ චක්කු සංපස්සේ ඇතුණාට පස්සේ පස්සපච්චා වේදනා චක්කු සංපස්සජා වේදනාවක් පහළ වෙනවා. මේ වේදනාව තියෙන්නේ ඒ දකින්නට රූපේ නෙවෙයි ඒ මේ රූපේ දකින්නට පුද්ගලයාගේ සිත තුළ. මේ පුද්ගලයා කියන කතාවක් කතා කළේ සම්මුති වශයෙන් ඒ කරුණ පෙන්වන්න කිරීම සඳහා. එතකොට දැන් මේ වේදනාව ඇති වුණාට පස්සේ යම් වේදේති තම් සංජානාති කියලා ඔය තියෙනවා සූත්‍රවල විශේෂයෙන්ම මදුපෙන්නික සූත්‍රයෙන් සූත්‍රවල දක්වලා යමක් විඳිනවා නම් ඒක ගැන සංඥා පහළ වෙනවා කියන්නේ. ඉතින් මේ ඇහැට පෙනෙන රූපය දැක්කාට පස්සේ අපි දැන් හොඳ රූපයක් ඒක මිහිරි ලස්සනයි කියලා ආස්වාදයක් ගන්න තේනකොටම ඒ ආස්වාදය මේක මිහිරි ආස්වාදයක් කියලා සුඛාස්වාදයක් කියලා ඒකාතකින් සංඥාවක් ඇති වෙනවා මේ සුඛාස්වාදය ලබා දීමට මේ මේ ආකාරයේ රූපය හොඳයි හොඳයි කියලා විවිධාකාර සංඥා ඊළඟට දැනෙනවා එතකොට යම් වේදේති සංස් සංජානාති. යමක් බිඳිනවා නම් ඒ විඳීම තුළින් සංඥා සංඥාවක් පහළ වෙනවා කියන එකයි ඒ සූත්‍රය දක්වන්නේ. එතකොට ඒ ඒ විදිහට ඒ සංඥාවල් පහළ වෙනකොට ඒ සංඥාව තියෙන්නේ දකින්න ලද රූපයේ නෙවෙයි ඒ රූපය දැකපු පුද්ගලයාගේ සිත තුළ. මේ සංඥාව ඇති වුණාට පස්සේ වේදනාව ජනිත වෙනවා. අර මා ඉස්සලා කියේ වේදනානුසාර සංඥාව ඇති වෙනවා කියලා. බොහෝ විට ඇහැට දකින රූප තුළින් වේදනාව ජනිතවන්නේ සංඥාව පළමුවෙන් ඇතිවීම තුළින්. ඒ සූත්‍රයේ කෙසේ කරුණ දක්වා තිබුණා සිදුවන ප්‍රායෝගික ක්‍රියාවලිය එකයි. ඇහැට රූපේ දැක්කාට පස්සේ අපි රූපේ හඳුනාගත්තේ යම් ආකාරයෙන් නම් ඒ හඳුනාගත් ආකාරයට අනුකූලවයි වේදනාව ජනිතවන්නේ. ඒ කියන්නේ අපි රූපේ හොඳයි, ලස්සනයි, මිහිරි, තරුණයි ආදී විවිධ ආකාරයෙන් මේක ලස්සන මල් ලත්තක් ලස්සන රෝස මලක් ආදී කවර ආකාරයෙන් හරි අපි ඒක හඳුනා ගන්න ආකාරයට අනුකූලව අපිට ඒ රූපය පිළිබඳ සුඛ වේදනාවක් දැනගන්න කර දෙන්නට පුළුවන්. නැත්නම් ඒ රූපේ නරකයි, දුෂ්ටයි, හතුරයි මට විරුද්ධකම් කළා මේක අප්‍රියයි, මේක පිළිකුල් ආදී වශයෙන් අපි ඒ රූපේ විමසුවොත් අපිට එතකොට සමහර විට දෝමනස් වේදනාවක් ඇති වෙන්නට ඉඩ තියෙනවා. බොහෝ විට දෝමනස් වේදනාවක් ඇති වෙනවා. නැත්නම් ඒක මදහත් ආකාරයෙන් බැලුවොත් එහෙම රූපේ අපි හඳුනා ගත්තොත් එහෙම මඳහත් වේදනාවක් සමාගයේ සිට ඇතිවන්නේ. එතකොට මේ රූපය පිළිබඳ පහළ වූ සංඥාව තමාගේ සිත තුළ ඇති වෙනවා විනම් මේ තමා කියන එක මම ප්‍රකාශ කරන්නේ රූපේ දක්න පුද්ගලයා. ඒ තමාගේ සිත තුළ පහළ වෙනවා විනා බාහිර රූපේ තුළ නැති බව තේරුම් ගත යුතුයි. එතකොට මේ සංඥාව නිසා වේදනාව හෝ වේදනාව නිසා සංඥාව කියන මේ කරුණු දෙක අත්සල් බැඳෙනගෙන එකිනෙකට උපකාරමෙන් පවත්නා වූ ධර්මතා දෙක මේ ධර්මතා දෙකම ඒකාන්ත වශයෙන්ම මේ රූපේ දකින පුද්ගලයාගේ සිත තුළ තියෙන ධර්ම විනා අර ඇහැට පෙනෙන රූපය තුළ තියෙන දෙයක් නෙවෙයි. මේකත් තේරුම් ගන්න. දැන් මොන වේදනාව ඇතුණාට පස්සේ ඉතින් විවිධාකාර සිතිවිලි ගැලීමක් සිදු වෙනවා. හොඳ රූපයක් දැක්කම ලස්සනයි කියලා ලෝභය හිතෙනවා ආසාව හිතෙනවා ඒක ගන්නට ඇලුම් කරන්නට මේ වෙන දේවල් මිලදී ගන්නට ආදී වශයෙන් විවිධාකාර ලෝභ සිතිවිලි ඇති වෙන්න පුළුවන් නරක ස්ථිතියේ මේ නරක එකක් අනිෂ්ඨ අරමුණක් නම් හමුුනේ ඒ පිළිබඳ ඒකාකාර වැරදි සිතිවිලි ඇති වෙන්න පුළුවන් මෙයා මට හසුරුවම් කළා මේ මේ විදිහට කළා ආදී විවිධ දේවල් ඇති වෙන්නට පුළුවන් එතකොට ඒ විදිහට සමාජයට යම් යම් සිතුවිලි ජනිත වෙනවා නම් ඒ සිතුවිලි සෑමදා සෑම එකක්ම පහළවන්නේ Tamange සිත තුළ. ඒ දකින්න රූපය අරගෙන අනේ මූ සූපත් වේවා සූපත් වේවා කියලා හිතන්න පුළුවන්. දුකින් මිදේවා දුකින් මිදේවා කියලා හිතන්නට පුළුවන්. මෙයා කර්මයේ අනුව සිටින්නේ කියලා උපේක්ෂිත වෙන්නට පුළුවන්. මෙයාගේ සත්‍ය සම්පත්තාව තව දිනු වේවා කියලා මුදිතාව ඇති කරගන්නට පුළුවන්. මේවා මොකක්වත් නැහැ මේවා අනිත්‍ය දුක්ඛ අනාත්ම සංස්කාර ගොඩක් කියලා සිටිවිලි ඇති කරගන්නට පුළුවන්. ඒවා දහක ගොඩක් කියලා සිටී ඇති කරගන්න මේ කවර සිතිවිල්ලක් ඇති කරගත්තත් හොඳ හරි නරක හරි කුසල් හරි අකුසල් හරි උසස් හරි පහත් හරි කවර ආකාර හරි සිතිවිල්ලක් ඇති කරගත්තා නම් ඒ සෑම සිතිවිල්ලක්ම තියෙන්නේ තමන්ගේ සිත තුළ බාහිර රූපේ ලෝකේ රූපේ නෙවෙයි එතකොට ඒ රූපේ දැක්කාට පස්සේ විඥානේ පහළ වෙනවා කියලා මා කියවනේ චක්කු විඥාන ඒක තියෙන්නේ තමාගේ සිත තුළ එතකොට ඒක පිළිබඳ සංඥාවක් පහළ වෙනවා නම් ඒ සංඥාව තියෙන්නේ සමාගයේ සිත තුළ. වේදනාව ජනිත වෙනවා ඒ වේදනාව ඇතිවන්නේ සමාගයේ සිත තුළමයි. ඒ පිළිබඳ සිතිවිලි පහළ වෙනවා නම් ඒ සිතිවිලි සමුදාය ඇතිවන්නේ සමාගයේ සිත තුළමයි. එතකොට මේක ගැඹුරින් කල්පනා කළොත් බලන්න. දැන් බාහිරාණ්‍ය ආතනානි වේත්තබ්බාහන්නි කියන කතාව බාහිර ආයතන බද්ධ ආදාන ආයතන වේදසම්පන්නේ බාහිර ආයතන දතේතුයි කියන කතාව හරියට දකින්නකොට බාහිර ආයතන කියලා දෙයක් ලෝකේ තියෙනවා. ඇත්ත වශයෙන්ම තමාගේ සිත තුළ නාම ධර්ම ටිකක් ඇති වී නැති වී යාම හැර මෙතන බාහිර දකින්න ලද රූපයක් නැහැ. දැන් මේ අය අපි හිතමු ටෙලිවිෂන් එකක් බලලා ලස්සන රූපයක් දැකලා මේක ලස්සනයි ලස්සනයි කියලා ගන්නවා කිය. ප්‍රාණයක් තියෙන එකක් කියන අර ටෙලිවිෂන් එකේ පන් තියෙනව නැහැ. නමුත් අපි හිතමු ප්‍රත්‍යක්ෂ රූපයක් කරේ ගෑණියෙක් මිනිහෙක් කරේ යම් කිසි තැනකද ඒක DL එක මොකක් හරි ලස්සන රූපයක්. මේක දැකලා ලස්සනයි ලස්සනයි ලස්සනයි කියලා අපි හිතනවා කියලා හිතමු අපේ ලෝභය ඇති වෙනවා ආසාව ඇති වෙනවා ඒක ලස්සනයි ලස්සනයි කියලා අපි කියනවා. මෙහිදී අර ටෙලිවිෂන් වල දැర్శණය වෙන රූපය තුල සත්‍ය වශයෙන් කිසිම රූපයක් නැති බව මේ අය දන්න කාරණාව. එතන තියෙන්නේ එක පෑම විනාඩියකට මම හිතන්නේ රූප 20ක් විතර මාරු වී මාරු යන රූප සටහන් රාශියක එකතුවක් විතර තියෙනවා. ඉතින් අපි අර වැරදි සංඥාවකින් ඒකට මුලා වෙලා ඒක හොඳයි හොඳයි කියනවා ලස්සනයි කියනවා මේ අසවල් කෙනා අසවල් නළුවා අසවල් නිදිය කියලා හඳුනා ගන්න මේ ඔක්කොම දේවල් තියෙන්නේ අර ටෙලිවිෂන් එකේ දර්ශනය වෙන වහවහ බිදි බිදි යන ඒ ඡායා මාත්‍රවල නෙවෙයි සමාගයේ සිත තුළ මේක තේරුම් ගන්න. එහෙමනම් මේ බාහිර රූපයක කිසිම අගයක් තියෙනවා. ඇහැට පේන බාහිර කිසිම රූපයක අගයක් තියෙනවා. කිසිම බාහිර රූපයක් තුලින් සමාගයේ සිට තුළ රාගයක් ඇති කරලා දෙන්නට හැකි දෙන්නෙත් නෑ දෙන්නට හැකිකමකුත් නෑ ද්වේෂයක් ඇති කරලා දෙන්නට හැකිකමකුත් නෑ දෝෂයක් ඇති කරලා දෙන්නෙත් නෑ මේක හොඳට තේරුම් ගන්න රාගෝච දෝෂෝච කුතෝ නිදානා රාගය ද්වේෂය කොතනින්ද පහළවන්නේ බුදුහාමුදුරන්ගෙන් ප්‍රශ්නයක් ආවා බුදුහාමුදුරේකට උත්තරේ දෙනවා මෙහෙම රාගෝච දෝසෝච ඉතෝ නිදාන. රාගයේ ද්වේෂයේ පහළන්නේ මෙතන. මෙතනින් කියන්නේ හදවතින් සිටින්. අර බාහිර අරමුණින් කියන එක නෙවෙයි. එතකොට Tamanට තේරෙන්නට ඕන මෙතන තියෙන්නේ මේ පංචස්කන්ධ ධර්මයක් සමාගයේ సంతානයේ තුල ඇතිවීමෙන් නැතිවීම යාම කියලා. බාහිර ආයතනය කියලා අපි මේ රූපායතනය ගැන කතා කරන්නේ රූපායතනයේ කිව්වට මෙතන තියෙන්නේ තමාගේ ආධ්‍යාත්මික වශයෙන් කතා කරනවා නම් තමාගේ පංචස්කන්ධ ලෝක ධර්මයන් පහළ වී ඇති වී නැති යාම. ඒ කියන්නේ ඒ දකින්නට රූපය දැක්කාට පස්සේ චක්කු විඥානය පහළ වෙනවානේ. ඒක විඥානස්කන්ධයේ ඇති වී නැති යාම. ඒ රූපේ සංඥාවක් හඳුනා හඳුනාගත්තානේ ඒක තමාගේ සංඥා ස්කන්ධයේ ඇති වී නැති යාමක්. ඒ පිළිබඳ වේදනාවක් දැනිතුනානේ ඒක වේදනා ස්කන්ධයේ ඇතිවීමෙන් නැතිවීමෙන් යාමක්. ඒ පිළිබඳ සිටිවිලි දැනිට වූවා ඒවා සංස්කාර ස්කන්ධයේ ඇති වී නැති යාම. මේ සියලුම ධර්මතා ඇති වී නැති යන්නේ තමාගේ පංච මේ රූපකය ඇසුරු කරගෙන ඇහැ පාදක කරගෙන මේ රූපේ දැක්කේ. ඒක නිසා රූපස්කන්ධයත් නිරන්තරයෙන්ම ඇතිවීම නැතිවීම යමන. තමාගේ සිතට අනුව චිත්තජ රූප ඇති වෙනවා. කියන්නේ ලස්සනයි ලස්සනයි හොඳයි හොඳයි කියනකොට මොළයේ ශරීර ක්‍රියාත්මක වීමයි තමාගේ ශරීරයේ ශරීර ක්‍රියාත්මක වීමයි ඒ වගේම මේක නරකයි දුෂ්ටයි කියලා මේ කිපෙන විට අපගේ සිත තුළ මේ මොළයේ ශරීරයන්ගේ ක්‍රියාකාරීත්වය ශරීර ශරීරයන්ගේ ක්‍රියාකාරීත්වය අතර විශාල වෙනසක් තියෙනවා මේ දෙක එක විදිහට ක්‍රියාත්මක වන්නේ එතකොට මේ දෙකෙන්ම පැහැදිලි වන්නේ අපි ඇති කරගන්න සිතිවිලි තුළින් අපගේ රූපකම් රූපස්කන්ධය වෙනස් වෙනවා කියන්නේ. රූපස්කන්ධය ඇති වෙනවා වෙනස් වෙනවා නැති. එතකොට රූපස්කන්ධයේ පහළ වීමක් තියෙනවා. මේ විදිහට බලනකොට අහැට දැකපු රූපායතනය කියන කතාව සත්‍ය වශයෙන් බලනවා නම් අපට තේරෙන්නට ඕන තමාගේ පංචස්කන්ධ ධර්මයන් ඇති වී නැති වී යාමක් හැර මෙතන වෙන මොනවත් නැහැ කියලා. මිනිස්සු හිතන්නේ බාහිර ලෝකයේ රූප ආරම්මන තියෙනවා. ලස්සන රූප තියෙනවා, කැත රූප තියෙනවා, ඉතා ලස්සන මිහිරි රූප තියෙනවා. බුදුහාමුදුරුවෝ කියනවා අත්තිවික්කේ චක්විඤ්ඤය රූප ඉතා පන්තමනාපාපී රූප ආමූප සංහිතා රජනීය ඔය විදිහට කියනවා. මේ ලෝකේ ප්‍රිය රූප තියෙනවා මානෙනේ. විෂ්ඨයි, සාන්තයි, මනාපයි, ප්‍රිය රූපයි, ඒ වගේම රජනීය සිත ඇදෙනවා, මද්දනීය සිත මත් වෙනවා. එවැනි රූප ලෝකේ තියෙනවා. පණ ඇති ඒවා, පණ නැති ඒවා. එතකොට ඒ රූප තිබුණට ඒ විදිහට බුදුහාමුදුර ප්‍රකාශ කළාට සායෝගික වශයෙන් මේ ධර්මයේ අපි විනිවිද දකිනකොට අපිට පේන අපිට බලන්න පුළුවන් ශක්තියක් තිබෙන්න ඕන මෙතන තියෙන්නේ බාහිර රූපායතනික ක්‍රියාත්මකයක් නෙවෙයි සමාගයේ సంతානයේ තුල පහළවන පංචස්කන්ධ ධර්මයන්ගේ ක්‍රියාදාමයක් වෙන කතාව. මේක හරියටම සමානට අවබෝධ වෙනවනම් මේ බාහිර රූපයක් දැල්ලාගෙන දැඟලියේ බාහිර රූපයකට අපි ගැටුනේ බාහිර රූපයක් කෙරෙහි අපි මේ ආකාරයෙන් ඊර්ෂ්‍යා කළේ, කෝධ කළේ, වෛර කළේ, ඇලුනේ, බැඳුනේ, උපාදාන කළේ, අවරාකාරයකින් හරි සිත තුළින් කටයුතු කළේ එහෙම නැත්නම් තමන්ගෙම පංචස්කන්ධ ලෝකයටද කියන කතාව තේරුම් ගන්නට. මේ බාහිර ආයතනයි ආධ්‍යාත්මික ආයතනයි ක්‍රියාත්මක වන ආකාරය අපි පෙන්වන්නේ සත්‍ය වශයෙන් ක්‍රියාත්මක වශයෙන්. මේවා විශේෂයෙන්ම උසස් මාර්ග ඵල ලැබීමට බලාපොරොත්තු වන අය විසින් අවබෝධ කරගත යුතුම කරුණු. අන් අයට එදිනෙදා ජීවිතයට ප්‍රයෝජනවත් වෙනවා ඒ කරුණ මේ ආකාරයෙන් අවබෝධ කරගෙන පිළිපැදීම තුළින්. එතකොට මේ ඇහැට දකින ලද රූපය දැක්කාට පසුව පහළ වූ චක්විඥානයේ සංස්කාර ධර්මයක්. ඒ චක්විඥානයේ නිසා පහළ වූ චක්කු සංපස්සේ සංස්කාර ධර්ම. හේතුන් නිසා හටගත් ඵල ධර්මතාවය. ඒ කියන්නේ චක්කු සම්පස්සේ ඇතිවන්න තමන්ගේ තියෙන්න ඕනේ මානසිකාර. දැන් අපි හිතමු ගොඩාක් දේවල් තියෙන දිහා අපි බලනවා. එක දෙයක් දිහා අපේ මානසිකාරයේ පැවැත්වුවේ නැත්නම් ඒ දැකපු දේ මොකක්ද කියලා සංඥාවක් අත තියෙනවා. ගෙදර ගියාට පස්සේ බොරුද කියලා කියලා කරලා බලන්න. කීපයක් තියෙන දෙයක දැස බලන්න සිටින් තමන්ගේ මානසිකාරයේ දකින්න ලද දේ අරමුණ කෙරෙහි යොමු කළේ නැත්නම් අපි හිතමු මේසුල බඩු ගොඩක් තියෙනවා අපි ඔක්කොම දකිනවා. ඒ දකින්නට යම් බඩුවක් පිළිබඳව තමාගේ මානසිකාරයේ පැවැත්වුවොත් තමයි මෙන්න මේ අහවල් දෙය කියලා තේරෙන්නේ. මේ මනෝස් සංපස්සේ ජනිත වීමට මානසිකාර අවශ්‍යයි. දැන් මානසිකාර කියන්නේ සංස්කාර ධර්මයක්. කියන්නේ මේක මනෝ සංපස්සේ කියන්නේ තප්ප සංපස්සේ කියන්නේ සංස්කාර ධර්මයක්. එතකොට ඇහැට පෙනුණු රූපයේ දැක්වීම සිතින් පහළ වූ චක්ඤ්ඤාන සංස්කාරයක් වෙනවා. ධර්ම සංපස්ස සංකාර වේදනාව මොකක්ද? අපිට උනේ විදිහට ඇති කියෝ නැති යන වේදනාවක් නෙවෙයි. හේතුන් නිසා පහළ වෙමින් නැති වෙමින් නැති වෙමින් යන සංස්කාර ධර්ම සමූහයක් නාම ධර්ම සමූහයක් ඒක නිසා එතන තියෙන්නේ සංස්කාර කොටක ඇති වෙමින් නැති ඒ පිළිබඳ සිතිවිලි තුනකම හොඳයි නරකයි ලස්සනයි මේරේ උසස් පහන් ඒ විවිධාකාර සිතිවිලි තියෙනවානේ කරුණාව මෛත්‍රිය ඕනේ අනිත්‍යයි දුකයි අනාත්මයි කවදාකවත් සිදුවෙන්නේ නැහැ. මේ සිතිවිලි ඔක්කොම ඒ සිතිවිලි ඒ ආකාරයෙන් පැවැත්වීමට අවශ්‍ය වන ආකාරයෙන් මනස සැකසු නිසා මනස තුළින් ජනිත වන සංස්කාර ධර්ම ටික. මෙතන තියෙන සංස්කාරයන්ගේ ඇතිවෙමින් නැතිවෙන යාමක් කර වෙන දෙයක් නෙවෙයි. එතකොට ඇහැට දෙන රූපය දැක්කේ ඇහෙන් ඇහැ නිසා එතකොට මේ ඇහැ කියන්නේ අන් කිසිවක් නෙවෙයි රූප සංස්කාර කොටස. පඨවි ආපෝ තේජෝ වායු ධාතු වල ප්‍රසාද රූපේ තමයි ඇයි ඒ බබා කියන කොටසින් හඳුන්වන්නේ. ඒකෙම ඒ ධාතු හතරෙම ප්‍රසාදත්වයටපත් වීම නිසා පැහැදිලි ස්වરૂපයකටපත් වීම නිසා ඒක ඇතිලා තියෙනවා. බාහිර රූපයත් ඇහැට පෙනෙන රූපයත් අර පඨවි ආදී මූල ධාතු හතරෙන් හැදිලා තියෙන රූප සංස්කාර. එතකොට මෙතන තියෙන්නේ ඇහැයි ඇහැට පෙනෙන රූපයේ රූප සංස්කාර වෙනවා. ඒ නිසා පහළ වූ තමාගේ సంతානයේ තහළ වූ උපන්තුල පහළ වූ සංස්කාර ධර්ම නාම සංස්කාර ධර්ම වෙනවා. මේක පැහැදිලිව තේරුම් ගන්න. මේ සංස්කාර ධර්ම ඇති වෙමින් නැති වෙමින් යාමක් හැර රූපය බලනවා කියලා කියන්නට කිසිවක් නැහැ. රූපේ ආස්වාද කරනවා කියලා කියන්නට කිසිවක් නැහැ. රූපේ කෙරෙහි ගැටෙනවා කියන්නට කිසිවක් නැහැ. කවරාකාරින්වත් අපි ඒක අර්ථ නිරූපණය කරලා දක්වන්නට හැකියාවක් නැහැ. තියෙන්නේ සත්‍ය වශයෙන්ම මෙතන සංස්කාර ටිකක් ඇති වෙමින් පැවතෙමින් නැති වෙනවා. මේක හරියටම නාසයට දිවට ශරීරයට මනසට ඇහැට වගේම කනට මේ සෑම ඉන්ද්‍රියන්ටම මේ ගෙදර ගියාට පස්සේ සමාධිමත් සිතකින් පතුරවල බලන්න මම මේ කියපු කතාව. මේ බැලුවට පස්සේ Tamanට තේරෙනවා නම් ඇහැ තියෙනවා ඇහැට රූප ගැටෙනවා ඒ ඒක අසුරු කරගෙන අර කියපු පංචස්කන්ධ ධර්මයන් සංස්කාර ධර්මයන් උදේ ගලාගෙන යනවා. කන තියෙනවා ශබ්ද තියෙනවා කනට ශබ්ද හමු නිසා මේ පංචස්කන්ධ ධර්මයන්ම තමන්ගේ సంతානය තුළ ඇතිවීමෙන් නැතිවීමෙන් යනවා නාම රූප සංස්කාර ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. නාසයටත් මෙහෙමයි. දිවටත් මෙහෙමයි. කයටත් මෙහෙමයි. මනසට ඔක්කොම නාම සංස්කාර ධර්ම ඇතිවීමෙන් නැතිවීමෙන් යනවා. එතන මොකකද තියෙන්නේ අගේ මොකකද තියෙන වටිනාකම ඇති වෙන සෑම සංස්කාර ධර්මයක් මෙතනම නැති වෙනවා මොකක් ඇති වෙනවද? චක්ක විඥාන වුණා, චක්ක සංපස්ස වුණා, වේදනා වුණා, ඒ පිළිබඳ රූප සංචේතන වුණා, රූප විතක් වුණා, රූප විචාර වුණා. මොනවා හරි වෙන නම් වලින් අපිට හඳුනන්න පුළුවන් කවරනම් මේකෙන් හැඳුනත් ඒවත් ඔක්කොම සිල්සෙන් තියෙන සංස්කාර මේ සියලුම සංස්කාර ධර්ම ඇති වෙනවා, පවතිනවා නැති වෙනවා. මේක හරියට දකිනවා නම් දැන් ඇහැගෙන විතරයි අපි මේ කතා කළේ ඇහැට පෙනෙන රූපයේ තුල රූපාරම්මණයක් තියෙනවා කියලා දකින්නට පුළුවන්. රූපාරම්මණයක් තියෙනවා කියලා දකින්නට බෑ රූපාරම්මණයක් නැහැ එතන. එතකොට ඇහැ අපි අභ්‍යන්තර ආයතන වශයෙන් කතා කළේ චක්කායතනයේ වශයෙන් චක්කායතනය කියලා මෙතන කියන්නට යමක් තියෙනවා. ඇහැට පෙනෙන රූපය පිළිබඳ දැකන ලද රූපය පිළිබඳ අර කියන ලද වේදනා සංඥා සංඛාර විඥාන යන සිතිවිලි ධර්ම සමුදාය චක්කු විඥානය සහිත මේ සියල්ලම තමාගේ සිත තුළ පහළ වූ නාම ධර්ම සංස්කාර රාශියක් මේ නාම ධර්ම සංස්කාර රාශිය සිත තුළ ඇහැට ගිහිල්ලා හමුනවුවත් හමුනාට පස්සේ අපි කියන එක චක්කායතන කියලා. ඒක පැහැදිලිව තේරුම් ගන්න. ඇහැ ඒ පාටිය ඔය පවතිනවා. කණ්ණාඩියක් තියෙනවා නම් මොන රූපයක් ආවත් ඒක ඇතුළේට පිළිඹුව දිස් වෙනවා සේ ඇතුළෙන් ඒ මේ පිළිඹුව දිස් වීම සිදෙනවා ඒවා විඥාන බවට පරිවර්තනය වීමට යම් යම් හේතුන් තියෙනවා මොළයේ ශරීරයේ ක්‍රියාකාරීත්වය ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය මනසේ නිසි පරිදි ක්‍රියාකාරී භාවය ඒ කියන්නේ මනස අක්‍රීය තත්ත්වයටපත් නොවී පැවතීම ආදී විවිධ කර්ම තියෙන ඒ කර්ම රාශියේ එකතු වීමක් තුළින් මේ නාම සංස්කාර ධර්මයන්ගේ පහළවීම සිදු වන සංස්කාර ධර්ම ඇති වෙනවා එතකොට සක්කා යතනය කියන කතාව සම්පූර්ණ සත්‍ය කතාවක් නෙවෙයි රූපායතනය කියන කතාව බොරු කතාවක්. එහෙමනම් ඔය අනුසාරයෙන් මෙයා හිතා ගන්නට පුළුවන් හිතා ගන්න තෝරන තේරුම් ගන්න තෝරන සෝතායතනය සද්ධායතනය කියන දෙක. ගහනායතනය ගන්ධායතනය කියන කරුණු දෙක. ජීවායතනය රසායතනය කියන කරුණු දෙකත් කාය ආයතනේ මන ආයතනේ කියන කාය ආයතනේ පොට්ටබ්බ ආයතනේ කියන එකත් ඒ වගේම මන ආයතනේ ධම්මා ආයතනේ කියන සිස්සෝ අධ්‍යාත්මික බාහිර ආයතන පිළිබඳ කර්ම තේරුම් ගන්නට ඕනේ. තේරුම් ගත්තට පස්සේ Tamanට තේරෙනවා නම් මෙතන ආධ්‍යාත්මික ආයතනක් කියලා දෙයක්වත් නැහැ බාහිර ආයතන කියලා දෙයක්වත් නැහැ මෙතන තියෙන්නේ විශාල මුලාවක් එතකොට මේ ඇහැට රූපේ පෙනුනට පස්සේ ওই විදිහට පංචස්කන්ධ ධර්ම ඇති වෙනවයි කියලා කියන්නේ නාම සංස්කාර සංස්කාර ධර්ම නාම සංස්කාර රූප සංස්කාර මේවා ඇති වෙනකොට සිත තුළින් චිත්ත සංස්කාර ඇතිවීමක් නැතිවීමක් තියෙනවා මේ දකින ලද රූපේ ලස්සනයි ලස්සනයි හොඳයි හොඳයි මේ කොච්චර ලස්සන ආදි වශයෙන් අපි වචන පිට කරනවා වෙන්න පුළුවන් නැත්තම් එයා දුෂ්ටයි හතුරුයි නපුරුයි මට මෙහෙම කළා මෙහෙම කළා කියලා වචන පිට වෙන්න පුළුවන්. වචන පිට වුණේ නැත්තත් සිත තුළින් විතක් විචාර දරාගෙන යාමක් සිදු වෙන්නට පුළුවන්. එතකොට වචී සංස්කාර ජනිත වීමක් සිදු වෙනවා. ඒතනක් තියෙන්නේ සංස්කාර ටිකක් ඇති නැති යම විතරයි. වචන පිට කරනම තාන්තිසත් මේ සංස්කාර ගොඩක් ඇති වෙන ප්‍රයත්න නැති නැති. අපි හිතමු මේ දකින්න ලද රූපේ අ르ගෙන අපි අලස්සන මල මේක කඩා ගන්නට ඕන කියලා කායික ක්‍රියාවක් කරා. මේක සිඳින්නට ඕනේ කියලා සිඹා. අපි ඕන උදාහරණයක් ගන්න. එතකොට මේ විදිහට අපි කායික යෙන් කියලා හිතලා පණින්න ඕනේ කියලා හිතන පණක් ගහන්න ඕනේ කියලා හිතන ගහන එලවන්න ඕනේ කියලා හිතන එලවනවා මේ ආදී කායික ක්‍රියා කරනවා මේ සෑම කායික ක්‍රියාවම මොකද්ද සංස්කාර ධර්ම ටිකක ඇතිවීම පැවතීම නැතිවීම මේක හරියටම තේරුම් ගන්නට පුළුවන් සත්‍යයේ තිබුණොත් හරියටම තමාට අවබෝධ වෙනවා නම් සත්‍ය දැකලා ආධ්‍යාත්මික ආයතනක් නැහැ ලෝකේ බාහිර ආයතනක් නැහැ බුදු සංස්කාර ධර්ම ඇති වෙනවා පවතිනවා නැති වෙනවා මේක බුදුහාමුදුර මෙහෙම කියනවා යස්ස පාරං අපාරං වා පාරං පාරං විජ්ජති විතද්දනම් විසංවත්තං සමහං රෝමී බාප්නා යම් කෙනෙකුට මේ බාහිර ආයතනක් අභ්‍යන්තර ආයතන කියන එක පාරාපාර නවිජ්ජති විද්‍යමාන නොනන. හිතන්නේ ඇහැ විද්‍යමාන වෙන්නේ නැහැ ඇහැට පේන රූප විද්‍යමාන වෙන්නේ නැහැ කියන කතාවක් කියනවා නම් ඒක වැරදිනේ ඇහැ තියෙනවා. ඒ කියන්නේ සම්මත වශයෙන් කතා කරනොත් ඇහැ තියෙනවා. ඇහැට පේන රූප සම්මුති වශයෙන් කතා කරනොත් තියෙනවා. මේක බුදුහාමුදුරුවෝ කියන යත්ත පාරං අපාරං මා පාරා පාරං නවිජ්ජති. මේ ආධ්‍යාත්මික ආයතන හා බාහිර ආයතන හය යම් කෙනෙකුට විද්‍යමාන නොවෙන්න විතද්දරං දරත නැති වූ විසංයුත්තං තොක්කෝගෙන බැදීන් ගැලූ තැනැත්තාට මම කියනවායි මහණෙනි තමහම් දෝමී බාහ්මනම් බාහ්මණයයි කියලා බාහිත පාපෝති බාහ්මනෝ රාස්සෝ කෙනෙක් කියලා ඔක්කොම පාපයන්ගෙන් නිදහස් වූ කෙනෙක් කියලා මේ අපි කියන ප්‍රායෝගික ධර්ම සම්පූර්ණ වශයෙන් සත්‍යයි කියලා ඔප්පු කරන්නටයි මම ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනා බුදුරජාණන් වහන්සේසින් දේශනා කළ ගාථාවක් ඉදිරිපත් කරේ. නැත්තම් මේ අය හිතන්න පුළුවන් මේවා මේ බුදුහාමුදුරුවෝ කියපු දේශනාවලට විරුද්ධයි කියලා. නැහැ ප්‍රායෝගික ධර්ම බුදුහාමුදුරුවෝ කොතනින් කිව්වත් කොතනින් හරි මට ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් මේක මෙහෙමයි මෙහෙමයි කියලා. එතකොට මේ විදිහට හරියට දැක්කොත් එහෙම මේ එදිනදා ජීවිතයේදී කටයුතු කරනකොට ඇහැට රූප දැකලා මොනවද ඔය සංස්කාර ගොඩක් ඇතිලා නැතිලා යනවායි කියලා හිතන්නත් පුළුවන් නම් කනට පද්ද වුණාට පස්සේ ආ සංස්කාර ටිකක් ඇතිලා නැතිලා යන කියනවා කියලා Tamanට අවබෝධ වෙනවා නම් නාසයට දිවට ශරීරයට මනසට සිතීයාවට පස්සේ මේ නාම සංස්කාර රූප සංස්කාරය ඇතිලා නැතිලා යනවා මෙතන වෙන දෙයක් නැහැ කියලා Taman අවබෝධ කරගන්න සිටිනවා නම් කොච්චරනම් දැනසීමක් ලබන්නට පුළුවන්ද කොතනද ඇලීමක් ඇතිවන්නේ කොතනද ගැටීමක් ඇතිවන්නේ ඇලීන් ඇතිවන්නේ නැහැ, ගැටීන් ඇතිවන්නේ නැහැ. සිත මඳහත්ද? පරින් අපිට හරියට අවබෝධ කරගන්නට පුළුවන් නම් කිසිම අරමුණක් කෙරේ ඇලීමක් ඇතිවන්නේ නැහැ කිසිම අරමුණක් කෙරේ ගැටීමක් ඇති වෙන්නේ නැහැ සිත නැඳාත්ත තබා ගන්න පුළුවන් ශක්තිය ලැබෙනවා ඊට අමතරව ඉදින්දා ජීවිතයේදී මේ ආකාරයෙන් නිෂ්පරිද අවබෝධ කරගෙන කටයුතු කරන්නට පුළුවන් නම් තමාගේ සිත සැනසුම් සාපේක්ෂිතව සංසුන්ව තබා ගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා මම මේ කරුණ පිළිබඳ මේ ඉස්සරේට මට එක්කෙනෙක් කතා කරලා යන්තම් කරුණ ටිකක් අපේ ඉදිරිපත් කරපු දේශනාවක් අහලා එයා මට ටෙලිෆෝන් කරලා කියන ස්වාමීන් වහන්සේ මේ ධර්මය මම අවබෝධ කරේ නැහැ. නමුත් එදිනදා ජීවිතේ විවිධ විවිධ ප්‍රශ්න වලට මම මුහුණ පානවා. මේ ගැටළු වල දුක්ඛම් කටවල මුහුණ පානවා. මේ හැම වෙලාවෙම සංස්කාරයක් ඇති වෙනව නැති වෙනව කියලා හිතලා මං හරි සැනසීමකින් ඉන්නා ස්වාමීන් වහන්සේ කියලා මට ටෙලිෆෝන් කරලා කතා කරලා කිව්වා. පෙරේදා මම මේ කතාව කිව්වේ මේ ධර්මයේ තියෙන සාන්දිටික ගුණය පෙන්වීමට මේ ජීවිතේදීම මේ ධර්මය අත්දකලා යම් කිසි යහපතක් යම් කිසි සාන්තියක් යම් කිසි සහනයක් මේ ජීවිතය තුළදීම ලබන්නට පුළුවන් නිවන කෙසේද? නිවන ලැබීමට අවශ්‍ය වන ආකාරයෙන් කටයුතු කිරීමයි ඊළඟට කියන්න තියෙන්නේ. මේ ආකාරයෙන් අපි මේ සියලුම ආධ්‍යාත්මික ආයතනයි බාහිර ආයතනයි සියල්ලම අපි දකිනා කුදු සංස්කාර ධර්ම රූප සංස්කාර ධර්ම නාම සංස්කාර ධර්ම විනා අන් කිසි දෙයක් මේ ලෝකේ නෑ ආධ්‍යාත්මික ආයතනක් නෑ බාහිර ආයතනක් නෑ මේ ඔක්කොම සංස්කාර මේවා සංස්කාර කියලා හිතන්නේ සංස්කාරය මේවා දැක්කේ සංස්කාරය මම නෙවෙයි මේ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි අනිත්‍ය නිසාම කිසිම සංස්කාරයක් ආත්ම කියලා ගන්න දෙයක් නැහැ කියලා හරියට දකිනවා නම් සිත සම්පූර්ණයෙන්ම නිස්සල වෙනවා සංසම්මෝ නිවිග්‍ය සාන්ත සිත දැනීමකටපත් වෙනවා මේ ශාන්ත දැනීම කියන්නේ මේ කයේ හා සිතේ පවත්නා වූ වහාලම කියන්නේ අඩියෙම තියෙන සත්‍යය. ගහක් නම් ගයේ මුල් මුදුන් මුලේ අඩියෙම තියෙන සත්‍යය. එතකොට මුදුන් මුලෙන් බඩේට තව මුල් තියෙනවා. ඒ ගහ තියෙනවා. ගහේ අතුපතර තියෙනවා. කොළ මල් ගෙඩි පොක පැතිරිලා තියෙනවා. මේ වාගේ අර ඒ සියුම් සිතට ප්‍රථමයෙන් තියෙන සියලුම දේවල් ඇහැ රූප කන නාසය දිව ශරීරය මනස මේ ඉඳවට රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම අරමුණු හැම වෙලා විවිධාකාර ලෝභය තියෙනවා ද්වේෂය තියෙනවා කුසල්ල තියෙනවා අකුසල්ල තියෙනවා මේ ඔක්කොම කුසල ඇත්ත වශයෙන්ම පහත් සංස්කාරයක් අකුසල පහත් සංස්කාරයක් මට නම් එතකොට මේ මහත් වූ සංස්කාර ධර්ම දලා යෑමක් සිදු වෙනවා මේවා හේතුන් නිසා ඇතිවීමෙන් නැතිවීම යන සංස්කාර ධර්ම ටික. ඕක තමයි මම කියලා ගන්න. ඊට පස්සේ අන්තිමට තුනනේ සියුම් දැනීම දැනීමක් කියලා එකක්. මේ සියුම් දැනීම කියන එක සංස්කාරයක්. ඒ සියුම් දැනීම පහළ වුණේ අන්තිශයක් නිසා නෙවෙයි. ඒ සියුම් දැනීම පවතින්නේ අන්තිශයක් නිසා නෙවෙයි. මේ ජීවිතයේ මේ ශරීරයේ ජීවත් වීමේ ශක්තිය, ජනේ ප්‍රාණිය තිබෙන නිසා එකක්. දිගින් දිගට මේ ප්‍රාණය පවත්වාගෙන යාමට අවශ්‍ය වූ ආශක්තිය තිබීම දෙවෙනි කාරණා. මානසික ක්‍රියාශීලී භාවයේ තිබීම තුන් වෙන කාරණා. හතර වෙන කාරණාව කර්ම ශක්තියට මේ කර්ම හතරේ හේතුන් නිසා පහළ වී යන සංස්කාර ධර්මයක් තමයි ඒ අන්තිමට ඉතිරි වෙච්ච එක. මේ සියලුම සංස්කාර මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මයක් නෙවෙයි කියලා හරියටම පැහැදිලිව දකිනකොට නිවනට සිතපත් වෙනවා. යම් කෙනෙකුට තවත් එහාට කටයුතු කරන්න පුළුවන්. මේ සියලුම සංස්කාර පහනක් නිවුනාසේ දිවි යෑම දැකීම තුළින් ඒක දකින්නේ මේ ජීවිතේ පවත්නාතෙක් කල් නවත්නා තාක් කල් මේ සියුම් දැනීම මාත්‍රය අර කියපු හේතු තිබෙන තාක් කල්ම ඔහි පැවතගෙන පැවතගෙන යනවා යම් අවස්ථාවකදී මේක මරණයටපත් වෙනවා නම් ස්වාභාවික වශයෙන් සංස්කාර ධර්මය තියෙනින් නැති යාමක් සිදුවන්නේ මරණයේදී ස්වාභාවික වශයෙන් මේ නාම රූප සංස්කාර ධර්මයන්ගේ නැතිවීම සිදුවන්නේ එතකොට අපි මේ ආධ්‍යාත්මික ආයතන බාහිර ආයතන කියලා මොනවත් අරගෙන නැතුව මේ සියල්ලම ඒව කෙරෙහි තියෙන චන්දරාගය ඇදීම බැඳීම සම්පූර්ණයෙන් පහ කරලා සිටිනවා නම් මේ අන්තිමට ඉතුරු වෙච්ච නිවි මේ කියුම් දැනීම මාත්‍රය පහනක් නිවනාසේ නිවෙනවා නිවෙනකොට ඒකට අනුබද්ධිතව තවසිතක් පහළවන්නට ඉඩක් නැහැ මොකද ඒකට අනුබල දෙන පසුපසින් ක්‍රියාත්මක වන චිත්ත සංස්කාරත් නැහැ කර්ම සංස්කාරත් නැහැ ඒක නිසා එතනම නිවි යනවා ඒ නිවි යනකොට තේනවා සම්පජානස්ස ප්‍රවත්ත පරිආදානේ පඤ්ඤා පරිනිබ්බානේ ඥානන්ති මේ සියල්ලම නිහී යාම දැක්මේ නුවණ තමයි මහණෙනි කියනවා පෑමේ දක්ම කියනවා පෑම පිළිබඳ නුවණ කියනවා. ඒ ඥාණය තමාට පහළ වෙනවා පහළ වෙනකොට කීනා ජාති විසිතම් බ්‍රහ්මචරයන් කතං කරණීයම් නාතරං ඉත්තත්තාති පජානාති කියන කතාව තමාගේ හද තුලින් තමාටම ප්‍රත්‍යක්ෂ වෙනවා මේ පකදේතු තේ කළා කරන්නට වෙන දෙයක් නැහැ මේ මේක තමයි අන්තිම ආත්මේ මේන් පසු මගේ ජාතිය නැහැ ජාතියේ ශේතලා කියලා සමාතන අවබෝධ වෙනවා ඒ தත්ත්වයට පවා මේ භාවනාව තුළින් මේ ආයතන භාවනාව තුළින් කටයුතු කිරීමෙන් කෙනෙකුට ඒ தත්ත්වය පවා අත්දකින්නට පුළුවන්. එසේ නුවණක් පහළ පළ මාර්ගවල අත්දකින්නට මේ ආයතන භාවනාව දෙවිම උපකාර වෙනවා. අය ඉතින් නැත්නම් එදිනදා ජීවිතයේදී කටයුතු කිරීමේදී හමුවන විවිධ ගැටලු කම්කටොළු දුක් දුම්නස් ආදී අවස්ථාවලදී මේ හුදු සංස්කාර ධර්ම ඇති වී නැති යනවා නේද කියලා හිතලා සිත සැනසීමකින් සාන්තව උපේක්ෂිතව තබා ගන්නට හරි මේ ධර්මයේ වහදෙනවා. ඒ ආකාරයෙන් කටයුතු කිරීම තුළින් මේ ඇතත් මේ කියපු කාරණා කවදා හරි දවසක පැහැදිලි වශයෙන්ම ප්‍රත්‍යක්ෂ වශයෙන්ම Tamanටම අවබෝධ වෙලා මේ හුදු සංස්කාර ධර්ම සියල්ලම කෙරේ පවත්නා ඔක්කොම ඇති වෙනවා පවතිනා නැති වෙනවා එසේනම් මේවා කෙරේ කිසිම ඇලීමක් ඡන්දයක් රාගයක් බැඳීමක් තබා ගන්න හේතුවක් නෑ. දැන් උක උදාහරණයක් ගැන මේ ඇහැට අපි ඇලිලා ඉන්නවා මම මේ මගේ කියලා. මේක කොච්චර ඇදී බැඳි බැඳි හිටියත් ඒකේ පාඩිය ඇති ඇති නැති නැති යනවා. ඔය අනිත්‍ය දැන දුක් දෙන අනාත්මන මේවා කෙරේ ඇලෙන්නේ බැඳෙන්නේ මෝඩකම නිසා. මේ මෝඩකම සිතින් ගැලවී ගියා නම් ගැලවී ගියාට පස්සේ එතන නිදහස් භාවයක් විමුක්ති භාවයක් ඇති වෙනවා විමුක්ත සිතක් උද්ගත වෙනවා. එතකොට මේ ඇටත් මේ ධර්මශ්‍රවණය කිරීමේ කුසල ශක්තිය තුළින් මේ දානේ දීප කුසල සත්‍යයත් ඒකට උපකාර වෙලා විශේෂයෙන්ම ධර්මශ්‍රවණය කිරීම කුසල සත්‍යය තුළින් ඒකාන්ත වශයෙන්ම මේ සියලුම සංස්කාරයන්ගෙන් විරහිත වූ ඒ සංස්කාර විරේත නිවනට සිතපත් කර ගැනීමට මේ කුසසත්යෙන් හේතු වාසනා වේවා කියලා ආශිර්වාදනය කරලා අපි මේ දේශනාව මෙතනින් ඉම කරන්නේ දෙවියන්ට දෙන්නේ නෝ ආකාශත්හාද කියන පාඩේ කියන්නේ ආකාශත්හාද බුම්මත්හා දේවානාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චරණ ලක්ඛන්තු ශාසනං ආකාශත්හාද බුම්මත්හා දේවානාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චරණ ලක්ඛන්තු දේශනං ආකාශත්හාද බුම්මත්හා දේවානාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චරණ ලක්ඛන්තු මන්තරන්ති ප්‍රාර්ථනා කරන්න ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බවන සමානමෝ සතං සමාදමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වහන්නෝතු සබ්බ දුක්ඛා අමිච්ඡතු